මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ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 මූලාශ්‍රයේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසගෙන් අවසරයි. අපි පසුගිය දවස් කීපයේ විශේෂයෙන්ම මේ වාගේ පූර්ණ කාලීන භාවනා වැඩපිළිවෙලක් කරගෙන යන යෝගාවචර පිළිසකට දැනගත යුතුව ඇත්තා වූ කල්යාණ මිත්‍ර ගුණ කීප පැත්තකින් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරගන්න තියෙනවා. ඒ සඳහා සූත්‍ර දෙකකුත් ඊට පස්සේ කල්යාණ මිත්‍ර ගුණ අටක් සහිත වෙනම සංග්‍රහයකුත් අපි සාකච්ඡා කරන්න තියෙනවා. ඒ සංග්‍රහයේ ශ්‍රද්ධාව, සීලය, සුතය කියන කරුණු පසුගිය වාරවලදී එකින් එක ශක්ති ප්‍රමාණයෙන් මූල ධර්ම කොටස්කුත් ඒ වාගේම ප්‍රායෝගික පැත්ත. කියන දෙපැත්තම අත්දැකීම් පැත්තක් තියෙන දෙපැත්තම සමබර කරගෙන අපි ඉදිරිපත් කරන්න යෙදුණා. අද සාකච්ඡා කරන්නට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍යාග සම්පත්තිය. කල්යාණ මිත්‍රෙක් සතුව පැවතිනා වූ ත්‍යාග සම්පත්තිය. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය දෙවන පතමින් ඒ අනුව ගුණ ධර්ම දියුණු කරන යෝගාවචරය මේ Taman ඇසුරු කර යුතු නැත්නම් ඇසුරු කිරීමේ සුදුසු කල්යාණ මිත්‍යාගේ කවතිය යුතු මේ ගුණය පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් මේ අවබෝධයත් ඒ ගමන අනුව අනුගමනය කිරීමත් කොච්චර Tamanගේ යෝගාවචර ජීවිතයට පුරුවක්ගෙන දෙයිද ආදර්ශයෙන් දෙයිද කියන එක මේ ඡාග කියන ත්‍යාග කියන අංගයේදී බොහොම ප්‍රකටව දෙහැරපාන. අපි දන්නවා බෞද්ධ ශාසනයේ මේ දාණය, ත්‍යාගය, පරිත්‍යාගය, රොස්සජ්ජනය කියන කාරණාව ඉහලින් අගය කරලා තියෙනවා සමස්ත ශාසනයේ වශයෙන්. මේ සමස්ත ශාසනයේ දානීයතාව ආනිසංශ මේ බොහෝ දිනාට විශේෂයෙන් මතක් කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කෙටි එවනත එක ආනිසංසක් වශයෙන් ගත්තොත් චේතෝ විමුක්තිය. හිතේ රෝග සුවවිය. මේ දාණය නැති නිසා බොහෝ දෙනා ලැබුවා වූ ශාසනයෙන් වැඩ ගන්න බැරුව ලැබුණා වූ මනුෂ්‍ය ජීවිතයෙන් වැඩ ගන්න බැරුව ලැබුණා වූ කල්යාණ මිත්‍රයන්ගේ ධර්මයේ මොනම දෙයකින්වත් වැඩ ගන්න බැරි මුළු ගැන්වෙන හීනමාන තත්ත්වයෙන් පෙළෙනවා. මනුස්ස ජනගහණය ගත්තොත් 50කට හා සමාන ප්‍රමාණයක් විතර නිතරම තමන්ගේ අඩුපාඩු නිතරම තමන්ට සමාජයට මොහොදී ගන්න බැරි ගති ඉදිරිපත් වෙන්න බැරි ගති ඔබකෝල ගති නිසා මේ වටිනා ශාසන වටිනා ගුණ ධර්ම වටිනා කල්යාණ මිත්‍රයන්ගේ මේ වටිනා සුන්දර ගති දැක ගන්න බැරුව පසුබාන මෙන්න මේ හීනමාන රෝගය නැති කරලා හිතේ හැල්ලුව වෙන විදිහට කියනවා නම් එච්චේ හිත විමුක්තිය මුදා හැරීම සිද්ධ වෙන්න නම් නිස්සිනින්ද දාන දෙන්න ඕනේ. දාන දෙනකොට දෙනකොට දෙනකොට බොහෝ ජනයාගේ ප්‍රියමනාප භාවය ඇති වෙනවා. ඒ නිසා කිසිම ස්වභාවයකට කිසිම තලයකට බයක් හැකයක් නැතුව ඉදිරිපත් වෙන්න පුළුවන් ශක්තියක් ඒ දානපතියට ලැබෙනවා. මේ ධර්මයේ දාන්නේ නැති බොහෝ දෙනා. තවමත් සමාජයෙන් මුළු ගැන්විලා සම් සතු දේ පිළිබඳ මසුරුකම් ඇති කරන්නේ මානසික වෛද්‍යවරු හොයනවා මේ රෝග සනීප කරන්න. බුදුරජාණන් වහන්සේගේ මේ දාන ක්‍රමය නිසා, ත්‍යාගය නිසා තමන්ට ඇත්තා වූ මානසික රෝග වහ වහා සුව වෙනවා. චේතෝ විමුක්තිය පිළිබඳ පළමෙනි පාඩම ලැබෙනවා මේ ත්‍යාගය නිසා. ඒ විතරක් නෙමෙයි. ඒ ත්‍යාගයට සම්බන්ධ කර ගන්නා වූ ප්‍රතිග්‍රාහක පක්ෂය. ඒ වස්තු ලැබීමෙන් එතන එතනම ආමිෂ වස්තුවක් ලබනවනම් භෝගය භෝජනයක් ලබනවනම් ආයු වර්ණ සැප බල ප්‍රඥා වඩනවා. ඒ නිසා දානි දෙන කෙනාටත් චේතෝ විමුක්තිය ලැබෙනවා. දානය ලබන කෙනාටත් ආයු වර්ණ සැප බල ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අභූතත්වයක් ගන්නත් මහ වටිනා ආදර්ශයක්. බොහොම වටිනා සංස්කෘතියක්. බොහොම වටිනා මනුෂ්‍යකමක් මේ දානේ පවතිනවා. ඒ නිසා ලෞකික වශයෙන් ඒ කියන්නේ පූර්ණ කාලීන භාවනාවක නොයෙදුනන් කර්මේ සහ කර්මඵලයේ අදහන පිටක් වශයෙන් මේ දාණය බොහොම බය නැතුව තමන්ගේ හිත කැමැති අත්සන්ට අනුශාසනා කරන්න පුළුවන්. මේ නිසා බුදුරජාණන් වහන්සේ අලං අලමේව දානං ධාතුං අලං පුඤ්ඤං කාතුං කිය ලෝකෙට සිංහනාද පැවැත්තුවා. මේ දාණය දීමට වටින දෙයක්. මේ පින කිරීමට වටින දෙයක්. ඒ මොකද? අද බොහෝ දෙනාට අත්තාව මේ මානසික රෝග සුව කරන්න තියෙන ඍජු එතන එතන මතු භවයේ ආනිසංස දෙන දෙයක් මේ දාහය. මේට වැඩිය වෙනස් ස්වරූපයක් ගන්නව පූර්ණ කාලීනව භාවනාවේ ඉන්න කෙනාගේ දාහය. ඒ ඇත්තටත් මේ මානසික රෝග නිසා භාවනා කර්මාන්තය කරගන්න බැරිකම යෝගාවචරයෙන් ආශ්‍රය කරන කල්යාණ මිත්‍රෝ හොඳේ හැටි දාන. ඒ වගේම තමයි තමන්ට සාසන වටිනාකම වැටහිලා. කල්යාණ මිත්‍රෝ ලැබිලා ක්‍රමයක් ලැබිලා ඒ පිළිබඳව ආසාවක් ඇති වෙලා ඒ නමුත් මේ හිතේ යත්තා වූ සැලෙන පැලෙන ගති නිසා තමයි භාවනා කරගන්න බැරියත් මෙන්න මේ ඉහළ මට්ටමකින් විස්තර වෙන ත්‍යාගය කියන කල්යාණ මිත්‍ර ගුණ සූක්ෂම ආදාරණය. ඒ පිළිබඳ මූල ධර්ම දැනගන්න ඕන. දැනගන්නකොට වැටහෙනවා මේ කල්යාණ මිත්‍ර පෙරහැර මේ ඉදිරියෙන් ගමන් කරන්නේ මේ අද Taman ඉන්න තත්ත්වේ ඉඳලා තමයි. එහෙම නැතුව විශේෂ වාසනා ගුණ එන විශේෂ සුභාසින්සන ලබලා නෙවෙයි. අහම්බෙන් වෙච්ච දෙයක් නෙවෙයි. ඒ අත්ව ඉතාමත් දුෂ්කර විදිහට මේ ධර්ම තේරුම් අරගෙන යෝගාවචරයක් නම් මේ ත්‍යාගය කියනවා. ඒ ත්‍යාග සහිත යෝගාවචරයකට විතරයි යෝග කර්මයේ සම්පූර්ණ වෙන්නේ. යෝග කර්මයේ සම්පූර්ණ කෙච්ච කෙනෙකුට විතරයි තව කෙනෙකුට උදව් කරන්න පුළුවන් කල්යාණ මිත්‍ර භාවයටපත් වේ. ඒ නිසා යම් කිසි කල්යාණ මිත්‍රයෙක් තුල නැත්නම් නියම කල්යාණ මිත්‍රයෙක් නම් මේ ත්‍යාගය ඒ කල්යාණ මිත්‍රයා තුලින් පැනනවා. ඉදිරියපත් වෙනවා. ඒක යෝගාචරය දකින්නකොට යෝගාචරය මෙහි ගුණ මූලධර්ම වශයෙන් නෛතික වශයෙන් දන්නේ නැතිනම් මේක කිසිකල සලකලා සමන්තර දිනු කරගත යුතු විදිහට නොදා යෝග කර්මයේ බොහෝම කල් ගත වෙනවා නැත්නම් ප්‍රතිඵල රහිත වෙනවා ඒ නිසා අද මේ ත්‍යාගය සාමාන්‍ය කාමාවචර කුසල් සඳහා අර්ථාව එකක් නෙවෙයි මේ යෝග කර්ම කරන්නේ නැත්නම් භාවනා ලෝකයේදී මේ ත්‍යාගයේ ඉදිරිපත් වෙන්නේ කොහොමද කියන එක අද ශක්ති ප්‍රමාණය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ත්‍යාගයට මේ යෝග ලෝකයේ භාවනා ලෝකයේ අප්‍රිච්ඡතාවයේ වශයෙන් තව වචනයක් දෙනවා. ත්‍යාගය කියන්නේ තමන් ඇති දේ ත්‍යාග කිරීම. දී දාන. අප්‍රිච්ඡතාවය කියලා කියන්නේ ඉච්ඡ භාවයේ කැමැත්ත අඩුකම. දේවල් වලට ඇත්තා වූ අල්පේච්ඡ භාවය. මේ අල්පීච්ඡ භාවය යෝගාචරය දකින්නේ ප්‍රධාන වශයෙන්ම තමන්ගේ කල්යාණික પરම්පරාවයි. අපේ කල්යාණික પરම්පරාවේ මුලින්ම ගමන් කරන්නේ කවුද? මේ සත්වඥ වූ තථාගත වූ සම්මා සම්බුද්ධජානන් වහන්සේ. උන්වහන්සේ මේ අල්පීච්ඡතාවය පිළිබඳව හැකිතාක් ප්‍රසාරාසංගේ කල්පලක්ෂයක් කාලේ මහා බෝසතාණන් වහන්සේ වශයෙන් පංසාලිස් වසක් සම්මා සම්බුද්ධජානන් වහන්සේ වශයෙන් ආදර්ශය ගෙනහැර පැවැත්තා. නමුත් මේ කෙලෙස් සහිත හිත් ඇති ඇත්තන්ට තාම <clears throat> ඉච්ඡ භාව කැමැති තත්ත්ව ආසාවල් කාම ගුණයන් අතර ජීවත් වෙන ඇත්තන්ට බුද්ධපසේ බුදුමහරහතන් වහන්සේලාගේ කල්යාණ මිත්‍යෙන්ගේ ඇත්තා වූ මේ අල්පේච්ඡ භාවය දැක්කපමණින් වැටහෙන්නේ නැහැ. ඒ මොකද ඒ අත්තගේ කල්පනාව පවතින නිතරම තාම කාම ගුණයන් විශේෂයි. මේ සාදුත්‍රාජානන් වහන්සේ මහා ප්‍රඥාවේ මේ අල්පිතතාවය ඇති කරගත්තා විතරක් නෙවෙයි මහා කරුණාවෙන් මේවා ලයිස්තු ගත කරලා හදාරන්ත බණ වශයෙන් කියලා දෙලා තියෙනවා. ඒ නිසා යෝග කර්ම දිනු කරගන්න කැමති ඇත්තෝ මේ බුදුබණ අහනකොට අහනකොට තමයි මෙතෙක් කල දැකපුවා අහම්බෙන් දැක ගන්න ලැබිච්චා ආ මෙව තමයි මේ දැකගත යුතු ගුණ වැඩි යුතු ගුණ ගුරුවරයෙක්ගේ පවතිය යුතු ගුණ කියලා තේරුම් ගන්නකොට ඉබේම තමයි එක පියවරකින් ඉදිරියට යන්නේ. මේ තුආකල් නොදන්නා නොදැන හිටියා වූ තත්ත්වේ දැනගත්තා වූ තත්ත්වයට පත් වෙනවා. එහෙම නැත්නම් තමන් තුළ තිබුණා වූ මෝහය එක ආවාරයක්, එක තත්ත්වයක්, එක ලෙල්ලක් ජලවි ගන්නවා. ඒ නිසා අපි අත්‍ච්ඡතාවය කියන එක බුදුබණවල හැටියට එහෙම නැත්නම් මේ කල්යාණ මිත්‍ර පරම්පරාවෙන් පරම්පරාවට ඒ යෝගාවචරයට ආදී විදියෙන් පැතිරෙන හැටි මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් ක්‍රමයට තේරුම් ගන්නවා. මේ අල්පිච්ඡතාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ පැති වලින් පෙන්ලා දීලා තියෙනවා. මේක ලයිස්තුගත කරන සමහර වෙලාවට කීපයක් වශයෙන්. ඒවා කීපයක් අපිට මේ අවස්ථාවේදී ඉදිරිපත් කරගත්තොත් තමන් තුළ ඇත්තා වූ අධිකම ඥාන පිළිබඳව කල්යාණ මිත්‍යන් වහන්සේලා අත්‍යචතාවයක් පෙන්නනවා. කවදාකවත් අපි මේ මේ ඥාන ලබා ගත්තා මේ මේ මට්ටමේ ඉන්නවා අසවල් අසවල් පිරිස අතර අපි කැපී පෙනෙන මට්ටමේ ඥානයක් තියෙනවා කියලා කිසිම විටක පේන්නේ මේ නිසා ඒ කල්යාණ මිත්‍යා පිළිබඳව විශේෂ ඇහැකින් කරුණු දැනගෙන හොයන කෙනෙකුට මිසක් ඒ කල්යාණ මිත්‍යා මේ මේ ඥාන සහිතයි මේ මේ අභිඥා සහිතයි කියලා හොයන්න බෑ. ඒ නිසා නිතරම තමන් ලැබුවා වූ ඥාන, තමන් ලැබුවා වූ ගුණ ධර්ම සංගවා තබා ගැනීම කල්යාණ මිත්‍යාගේ ලක්ෂණ. යෝගාවචරය තුළ තවමත් පවතිනවා නම් තමන් තුළ ඇත්තා වූ ලෞකික ඥාන පවා දින හැර පාන්ට එහෙම නැත්නම් ඒක ආඩම්බරයක් වශයෙන් සලකලා අනුන්ට කියාපාන ගති එවැනි යෝගාවචරයින්ට මේ අල්පීච්ඡ භාවය ඇති ගුරුවරු ලඟ වෙන්නේ නැහැ ලඟුණාට අඳුර ගන්න බැහැ. ඒ මොකද තමන් තුළ තාම තියෙන්නේ මේ අන්ධහැර පාන ගතිය. තමන් තුළ ඇත්තා වූ සුළු ගුණේ බව. මම ආපාන කියාපාන ගතිය. ඒයෝ පිරිසට ඒයෝ කෙනෙකුට එවැනි පිරිසත් එක්කම තමයි ගැටුම හැමදාම පවතින්නේ. ඉස්පාසුවක් නැහැ. ඒ තුළ පිරිස අතර තමන්ගේ මට්ටම කියාපාන්ට තමන්ගේ தත්ත්වය තහවුරු කරගන්න දිවේන සතර. මේ සතනේ සම්පූර්ණයෙන්ම මිදලා ඉන්නේ කල්යාණ මිත්‍රය. කල්යාණ මිත්‍රය ඒක අස්සම සමගුණ සහිතයි. අධිගම ඥාන සහිතයි. නමුත් කවදාකවත් මේ Taman තුළ ඇත්තා වූ පොඩි ಗುಣ එකිනෙකා පරයා කියාපෑමට දඟලන පිරිසෙන් කල්යාණ මිත්‍යා වෙන්න වාසය කරනවා. මේ නිසා Taman මේ ගුණේ නම් නන්නාඳුරන තාක්කල් කවදාකවත් කල්යාණ මිත්‍යෝ දැක ගන්න ලැබෙන්නේ. ඒ මොකද උදේ ඉඳන් හැන්ද වෙනකම්ම Taman තියෙන එකම සටන. එවැනි ಗುಣ හොවා දක්වන පවාපාන පිරිස අතර සටන. ඒ අතරතුර කල්යාණ මිත්‍යා ඈත් වෙනවා. මේ නිසා අපි තේරුම් ගන්න ඕනේ නියම කල්යාණ මිත්‍යා තෝරගන්න නම් මෙන්න මේ සතරෙන් වෙන් වෙච්ච කියාපෑමෙන් වෙන් වෙච්ච පිරිස අතර තමයි අපි හොයන්න ඕනේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ අපිච්චතාවයේ අධිකම අපිච්චතාවය කල්යාණ විචාරයේ විශේෂ ගුණයක්. ඒකට කියනවා මේ උගත් දැන උගත් බහුසුත ඇත්තන්ගේ ඇත්තා වූ නිර්හංකාර ස්වરૂපය. සාමාන්‍ය ලෝකේ උනත් උපමාව දෙනවා වීකාරල බොල් වෙනකොට කෙනෙක් කියනවා. වීකාරල පිරෙනකොට කිරිවැදිනකොට කිරිවැදිනකොට ඒක නැවතත් පොළොව දිහාට නැමෙනවා. ඒ වගේ තමයි ගුණවත් සිල්වත් අධිකම ලාභී කල්යාණ මිත්‍රෝ හිස පාත් කරගෙන බිම බලාගෙන අල්පේච්ඡ විදිහට ගත කරනවා. සම්පූර්ණ දැනුම මදි. අසම්පූර්ණ දැනුම සහිත, විෂ සහිත දැනුම සහිත පුද්ගලයා හිස උදුම්මගෙන නහයෙන් බලාගෙන ඉහළ මට්ටමකින් එහෙම නැත්නම් වාත ගුණයෙන් සම්පූර්ණ වෙලා සැරිසරනවා. මේ දෙක අපි තේරුම් අරගන්න ඕනේ. මේ කල්යාණ මිත්‍යන් සතු නිර්හංකාර ස්වરૂපයත් අධිගමලාභී නමුත් නිර්හංකාර ස්වરૂපයත් එවැනි නැති යත්නම් විසින් මේ කරගෙන යන පුරාජේරු වැඩ. කියාපාන වැඩ. එහෙම නැත්නම් අන්ධහැර පාන වැඩ. මේ පිළිබඳව යෝගාවචරය දැනගෙන හිටියොත් වැඩි කාලේ නාස්ති නොකර වැඩි පුද්ගල ප්‍රමාණයකට නිඳා නොකර බොහොම ඉක්මනට තමගේ කල්යාණ මිත්‍යා තේරුම් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි කල්යාණ මිත්‍යා අධිකම ලාභ වගේම අදි ශීල සහිතයි. එහෙම නැත්නම් විශේෂ හික්මෙන ගුණ සහිතයි. සමහර වෙලාවට දුතාංග ධාරි. නමුත් කවදාකවත් මේ දුතාංග ගුණ කියාපාන්තයක් නැහැ. දැන් අපි දන්නවා පංචිල් පද පහ රකින්න සිල්වතෙකුගේ ඉඳලා අට සිල් රකින්න මට්ටමට ඒ සිල්වතා වෙන් වෙනකොට ඒ සිල්වතාට උතුරු සලුවක් පෙරවලා සුදු ඇඳුමක් අඳලා අනිකුන් අතර වෙන් කර දක්වනවා. එහෙම නොවුනොත් නිතරම අර ඉහළ සිල් රකින්න නැත්නම් පැත්ත නෙවෙයි පංචිල් සහිත ලාමක සිල් නැත්නම් සමග ගැටිලා තමන්තුලා තව සිල්පද බින්දෙන රැක ගන්න බැරි තත්ත්වයටපත් වෙන නිසා ඔව් කැපී වෙනද සිල්වතෙක් වශයෙන් ඒ උතුරු සල්වක් අඳලා සූර්යදී ආන්නවා. ඊගාවට දස සිල් දක්වාම මේ විදිහට දානවා සිල්ලත්ෝ කියලා සිල්ලත්යන් කියලා වෙන් කරනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් ඒනොත් වෙන් වෙනවා. ගිහිගෙන් වෙනලා සාමණේර වුණාට පස්සේ සාමණේර ලිංගයේ වශයෙන් සිවුර පෙරනවා. එතකොටත් දන්නවා මෙන්න සිල්වන්තයි මෙන්න මේ මට්ටමේ සිල්වන්තයි. දස සිල් කැරිලා නැහැ. ඊටත් එහාට ගියාම සිල්ලුතුන් අතර ඒ කියන්නේ සාමණේර පුත්කලයන් අතර භික්ෂූන් අතර උපසම්පදාව ලබා දෙනවා. එතකොට අදිශීලයේපත් වෙනවා. නමුත් බාහිර පරිසරයේ බාහිර ස්වරූපේ කිසිම වෙනසක් ඇති කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් බැලුවොත් වෙන දෙපට සිවුරක් ලැබෙන එක විතරයි. පිටින් බලනකොට පේන්නේ. මොකද සාමනීරට උනත් සාමනීර කියන උනත් දෙපර සිවුරක් දරන්න බැරි කමක් නෑ. නමුත් සිල් උපසම්පදා භික්ෂුවකට ලැබෙන්නේ දෙපර සිවුර පමණයි. නමුත් එදිනෙදා වැඩගත් බලනකොට සෑම කටයුත්තකදීම තමන්ගේ සීලය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවක් දැක් වෙනවා උපසම්පදා භික්ෂුවට. නමුත් ඒක උපසම්පදා භික්ෂුන් වහන්සේලා විතරයි ගන්න. සාමාන්‍ය රැතෝ දන්නේත් නැහැ, ගිහියතෝ දන්නේත් නැහැ. ඒ තරමටම අදි සීලයට යනකොට මේ සීලය සංගවා රකින්න ස්වරූපයකට පත් වෙනවා. ඊටත් එහා ගියාට පස්සේ ඒ සිල්ලස් ගුණස් ස්වාමීන් වහන්සේලා Taman විසේ මේ දුතාංග ගුණ පවරාගෙන ඒ දුතාංග ගුණ රකිනවා. ඒ ගුණ රැකීමේදී අර පංචිල් පද පහේ ඉඳලා අට සිල් වලට නැගින අවස්ථාවේදී යම් කිසි කෙනෙක් අර විශේෂ ඇඳුමක් උතුරු සල්වක් දාලා මම අතවල ආය කියලා කියාපානවා වගේ දූතාංගධාරී ඇත්තෝ සමහර වෙලාවට මේ දූතාංග වැඩපිළිවෙල වරදවා තේරුම් ගැනීම නිසා ලෝකෙට කියාපාන්නේ. මේක කවදාකවත් නෑ කල්යාණ මිත්‍රයයි. කල්යාණ මිත්‍යා මොන්න තරම් දූතාංග දරුවත් කිසිම කෙනෙකුගෙන් විශේෂ ලාභයක් ඉල්ලන්නෙත් නෑ, විශේෂ ගෞරවයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. බොහෝ දෙනා අතර අන්‍යතර කෙනෙක් වශයෙන්. සාමාන්‍ය කෙනෙක් වශයෙන් ඉඳ බලනවා කල්යාණ මිත්‍යා. මේ නිසා කල්යාණ මිත්‍යා හඳුනා ගැනීම හරියට ඥානෙ ඇති මේ ධර්මයේ අහපු කෙනාට වැටෙනවා. එහෙම නැත්නම් බොහෝ විට කල්යාණ මිත්‍යා බොහෝ තරග කරන්නන් අතර කැපිපේන දඟලන අතර නොදැනි නොපෙනි ගණන් නොගෙන යනවා. ඒක තමයි ඇත්තටම කල්යාණ මිත්‍යා කියන ලාභය. නමුත් යෝගාවචරක පැත්තෙන් බලනකොට මැණික් කරේ පෑය හැකුණත් අන්ධයාට ඒක පිළිබඳ වෙනසක් වැටහෙන්නේ නැහැ වගේ තමන් ගුණ ධර්ම පිළිබඳව නොදන්න නිසා මේ ත්‍යාග සම්පත්තියේ කල්යාණ මිත්‍රගේ ඇතිදී මේ විදිහට සංගවා තබා ගන්න බව නොදන්න නිසා බොහෝ කල්යාණ මිත්‍යයන් අතහැරලා මේ ගුණ කියාපාන නැත්නම් දුතාංග දක්වන පිරිස හොයාගෙන යන්න ගියාම මේ යෝගාවචරය ඉතාමත් ගුණවත් පිරිස අතහැරලා ලාමක පිරිස පිටිපස්සේ යන්නේ ඒ නිසා තේරුම් අරගන්න ඕනේ අපි ආශ්‍රය කළ යුත්තේ මෙන්න මෙවැනි ගුණ සහිත කෙනෙක් කියලා. මේක යෝගාවචරයාගේ මට්ටමේ සාමාන්‍ය බුද්ධියට එළඹෙන ඥානයක් නෙවෙයි. ඒක ගුණ සහිත එහෙම නැත්නම් ගුණ අතින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් ඉදිරිපත් කරපු ගුණයක්. ඒ නිසා අපිට මේව ගැන හදාරන්න වෙනව කොතනද? එහෙම නොවුනොත් අනන්ත ගුණ සහිත උතුමන් හම්බ වෙද්දී අපිට දැක බලා ගන්න ලැබෙන්නේ. ඒ මොකද අපි දන්නේ නැහැ, අහලා නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ අපිච්චතාවය කියන්නේ ත්‍යාගවන්තක මේ ලකුණ ආසාවල් අවශ්‍යතාවයන් අඩු කරන ගතියටත් යෝගාවචරණ අතර ත්‍යාගවන්තකම ගණන් ගන්නවා. අපිච්චතාව වශයෙන් ගණන් ගන්නවා. ඒක අධිගම අපිච්චතාවේ, දුතාංග අපිච්චතාවේ, ඊගාට පරියත්‍ය අපිච්චතාවේ කොච්චර උත්පතේ ධර්ම ලබාගෙන හිටියත් කවදාකවත් නෑ ඒක පෙන්වන්න දෙයක්. මේ නිසාම ඒක හාස්‍ය ජනකයක පැත්තෙන් බලනකොට ලංකාවේ ශාසනය ගැන ගන්නකොට මේ අරණ්‍යගතව වනවාසීව ගත කරන ස්වාමීන් වහන්සේලා යමක් කමක් කරගන්න බැරි පොතක් පතක් කියව ගන්න බැරි සමාජයේ ඉඳ බැරි පිරිසක් විදිහට අනෙක් පිරිස හඳුල්වා දෙනවා. සමහර වෙලාවකේම හඳුල්ලා දෙන පිරිසත් වික්ෂුන් වහන්සලා තියෙනවා. කැලියට යන්නේ උත්පත්තියක් දන්නේ නැහැ. මිනිසුත් එක්ක සමාජයේ ඉඳ දන්නේ නැහැ. ගැටුම් ඇති කරගන්නවා. ඒ නිසා බැරිකම නිසා කැලියට දින්දරවයි කියන්නේ. මේ ගතිය අද ඊයේ පවතිච්ච දෙයක් නෙවෙයි. ඉතිහාසය පුරාම පැතිරෙනවා. නමුත් අපට විශේෂයෙන්ම මේ නිස්සන්න වනේ ඉන්න අපට සන්තෝෂ වෙන්න කාරණාවක් වශයෙන් කියන්න තියෙන අපවත් පිටි නායක ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගෙන් වචනේ සඳහන් කරලා තියෙන මේ ගතිය. මේ යෝගාශ්‍රම සංස්ථාවේ මේ වැඩ කරන ස්වාමීන් වහන්සලා භික්ෂුන් වහන්සේලා මෙන්න මෙහෙම බාහිර අභියෝගයක් කියන බව තේරුම් ගන්නවා. තේරුම් අරගෙන තමන්ගේ භාවනා කටයුතු සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ ගුරුවරයා තමනු දෙන්නගේ සන්තෝෂ මට්ටමට ඒ අධිකම ඥාන සහිත නැත්නම් ධ්‍යාන මාර්ගඵල සහිත මේ භාවනා මාර්ගය සම්පූර්ණ කරලා වහ වහා මේ පරිත්‍ය සම්පූර්ණ කරගන්නවා. සම්පූර්ණ කෙරුවොත් මෙවැනි කතා කරන නැත්තන්ට නිමුත්‍රි ලැබෙනවා. මේ කතාව හමාර කරලා ලොකු ස්වාමීන් වහන්සේ අල්පිච්ඡතාවයේ මතන සඳහන් කරපු දෙයක් තමයි නමුත් අපි දැක්කහම නම් කවුරුත් එහෙම කතා කරන් දෙන්නේ නැහැ කියන එක සඳහන් කරා. මොකද උන්වහන්සේ පිළිච්ච කලයක් බව දැකූ දැක්මටත් පේනවා. ඇසූ ඇස්මටත් පේනවා. ඒ නිසා උන්වහන්සේලේකට ආදර්ශය ලැබුවා. ඒ කල්යාණ මිත්‍ර පෙරහැර ගමන් කරන අපි ඒ හොනේ ඒ ආරක්ෂාව යටතේ අපිට බොහොම ටිකයි ආරක්ෂාව කරගන්න. අපි අපි විසින් මේක කරගන්නවා. ඒක නිසා අපි හරියට පිළිබඳ දැනුම ලබා ගන්නවා. නමුත් ඒක කවදාකවත් කියාපාන්න නරකයි. මේක පිළිබඳව මේ ලංකාවේ ශාස්ත්‍රය විතරක් නෙවෙයි ඔය ඉන්දියාවෙත් බුරුමෙත් ස්වේජි නිකාය ඇති කරුවට පස්සේ ස්වේජි නිකාය ඇති කරපු ඒ ජාගර කියන ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම වික්ෂුන් වහන්සේලාගේ සීලය පිළිබඳව විශේෂ දැඩි නීති පැනවුවා. පනවල සඳහන් කරා මේ ස්වේජි නිකායට අතුලත් කරන්නේ මේ මේ නීති සහිත අත්ංග පමණයි. ඒ අතු ප්‍රධාන වශයෙන්ම තේරවාද විපස්සනා භාවනාව ප්‍රමාණ කරගන්න ඕනේ. ඒ අනුව සමතේ වඩන්න ඕනේ. ඒ අනුව පරියත්තිය වඩන්න ඕනේ. එයල්ව සාසනය සම්පූර්ණ කරගන්න ඕනේ. මෙන්න මේ වගේ ප්‍රමුඛතාවයේදී යුතුයි කියලා නීති පද්ධතියක් හදපුවාම අර එදා ලෝකේ බෞද්ධ ලෝකයේ භික්ෂු ලෝකයේ හිටපු ප්‍රධාන කීර්තිදර ස්වාමීන් වහන්සේලාට මේ නිකායට අතුල් වෙන්න බැරි වුණා මොකද ඒ අතෝ සීලය ගැන ඉතර නොසලකා පරියත්තිය පැත්තෙන් එහෙම නැත්නම් මිනිසුන් සමග සම්බන්ධ වෙන පැත්තෙන් දිනාගත්ත පිළිස. ඒ වෙනකොටත් නමක් ඇති කරගත්ත පිරිස. නමුත් ශ්‍රේජිනිකායේ ඇති කරගත්ත නීති නිසා එවැනි පිරිසක් මේ නිකායට බාරගන්නේ නැහැ. දෙලින්ම තමන්ගේ අල්පේසු ගුණ දිනු කරන, අධිකම ඥාන දිනු කරන සමාධි පරියත්‍ය ඇති කර නැත්නම්යි ඉඩ ලැබෙන්නේ. මේ නිසා ශ්‍රේජිනිකාය ඇතුළට ආපු ඇත්ත ටික කාලයක් යනකොට මේ ලංකාව වගේම දොස් අහන්න පටන් ගත්තා. ඉන්න ලොකු ස්වාමීන් වහන්සේලාත් ගුරු බාර පිරිසක් කිසිම කෙනෙකුට පරියත්‍ය ඥාන ඇත්තේ නැහැ කියලා. නමුත් කිසිම කෙනෙක් ඒ ජාගර කියන පළවෙනි ආරම්භක සමාරම්භක ස්වාමීන් වහන්සේ පවා කිසිම කෙනෙක් ඒක <clears throat> උත්තර දෙන්නේ නෑ. මේ නිසා ශිෂ්‍ය විද්‍යාර්ථයට කුතුහලයක් ඇති වුණා. දැන් මේ ප්‍රශ්නේදී ඇත්ත අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? අපි දැන් ඉන්නේ යෝග අවචර මට්ටමේ. අපිට වෙලාවක් නැහැ පරියත්‍ය කරන්න. අපිට වෙලාවක් නැහැ මේවට උත්තර දෙන්න. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේලා මේ වෙලාව ඉදිරිපත් කිය යුතුයි කියලා ඇතුලෙන් කුකුසක් රාවයක් පැනනගෙන වෙලාවේ මේ ජාගර ස්වාමීන් වහන්සේ කාගේ කුකුස් සංසිඳෙන්න ඉස්සර වෙලා නම් ඉදිරිපත් වෙන්නේ නැහැ. පස්සේ ගම්බීර ගම්බීර මහා නිබ්බුත කියලා පොතක් කියලා තියෙනවා. ඒ පොතේ තියෙන ගැඹුර අදවත් බොහෝ පරියති දරයන්වත් තේරුම් ගන්න බැරි තරම් විශාල ගැඹුරකින් යුක්තයි. අන්න එදා මේ ස්වේජනිකාය කියලා කියන්නේ දුප්පතුන්ගේ නිකායක් නෙවෙයි හිස් එකක් නෙවෙයි ඒක ගැඹුරු ඥානසහිත ස්වාමීන් වහන්සේලාගේ පෙරමග දැක්වීම අනුව යන එකක් කියන ඒ කීර්තිදාවේ පැත්තට පස්සේ අර නිකායට තිබුණු කීර්ති අපකීර්ති නැතුව ගියා කියන එක ඒ ස්වාමීන් වහන්සේලා අදත් සඳහන් කරනවා. නමුත් කවදාකවත් ඒ ජාගර කියන ප්‍රථම ස්වාමීන් වහන්සේ ඒ ගුණ පෙන්වන්නේ කියන. උන්වහන්සේ ළඟ සම්පූර්ණ පරිත්‍ය තිබුණා. ඒ වගේම අධිකම ඥාන පිළිබඳව අයිතිවාසිකම් තුන උනාට පෙන්වන්නේ නිකාය අභිවෘද්ධියට හැදෙන ගෝල බාල පිරිසට අවශ්‍ය අපිච්චතාවය පමණයි. නමුත් අවශ්‍ය වෙලා වෙනකොට අර විදිහට පෙන්නකොහම ඒ වාද ගෙනෙන එහෙම නැත්නම් විවේචන පූර්වක වාද ගෙනැත්තෝ ඉබේම පසුබාන ගතියකට එනවා. මේ නිසා තේරුම් අරගන්න ඕනේ තමන්ගේ කල්යාණ මිත්‍යා තේරුම් ගන්නකොට මේ වෙනකොටම කීර්ති නාමයක් අරගෙන තියෙන මේ වෙනකොටම දක්ෂ විදිහට ධර්ම දේශනා කරන්න පුළුවන් පිරිසට නැමෙන විදිහට කතා කරන්න පුළුවන් පිරිස අතරම නෙවෙයි කල්යාණ මිත්‍ර වෙන්නේ කල්යාණ මිත්‍රයන් තමගේ ගුණ සංගවා තබා ගැනීම මේ අල්පේච්ඡතාවය ගත කරන පිරිසක් වෙන්නේ. මේ අල්පේච්ඡතාවය මේ අනුව බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ කල්යාණ මිත්‍ර ගැත්තා වූ ත්‍යාග සම්පත්තිය. යම් කිසි කෙනෙකුට මේ අල්පේච්ඡතාවය දියුණු කරන්න අවශ්‍ය නම් ඒ පුද්ගලයා තුළ කාමවස්තුන් කෙරෙහි ඇති අතහැර දාන ගතිය බොහෝ කාලයක් යොමු කරලා තියෙනවා. එතකොට තමයි මේ ඉහාත්මයේ පිණිස හේතු වන්නා වූ ධර්ම තමන් ළඟට එන්න ඉඩක් සැලසෙන්නේ. යම් කිසි කෙනෙක් උදේ ඉඳලා හැන්ද වෙනකන් එනකන් තමන්ගේ ජීවිතේ පුරාම මේ චීවර පිළිබඳව ඉඳපාත පිළිබඳව සීනාසන පිළිබඳව දෙහෙත් පිළිකර පිළිබඳව නිතරම කල්පනා කරමින් ඒ අනුව ඒ පිළිබඳව බැඳීම් සහිතව දිගින් දිගට ගත කරනවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතය මදි වෙනවා මේ සිව්පස්සේ සම්පූර්ණ කරගන්න. දවසේ පැය 24ක් තියෙනවනම් 25ක් ඕන වෙනවා සිවුරු පිළිබඳ කල්පනා කරන්ට පින්නපාත පිළිබඳ කල්පනා කරන්ට සීනාසන වෙනස් කරනවා පිළිබඳ කල්පනා කරන්ට හේත් පිළිකර කල්පනා කරා. ඒ පුද්ගලයාට ලැබෙන්නේ නැහැ මේ අධිකම ලාභයක් පිළිබඳව හෝ නැත්නම් වෙන විදිහට කියනවා නම් ධාන මාර්ගඵල ලබා ගන්නට හෝ පරිත්‍යාග කර ගන්න ලැබෙන්නේ නැහැ. එතකොට ඒ පුද්ගල තාම මේ කාම වස්තු පැත්තටම බැඳීගත නිසා ඊට වඩා ගැඹුරු ගම්භීර ධර්ම පිළිබඳව ඊට පාඩුවක් නැතුව යනවා. ඒ නිසා ඒ පුද්ගලයා ත්‍යාගවන්තයෙක් නොවන නිසා ලාමක ගොරෝසු ඕලාරික දේ බොහෝ කාම සැප කැමති පුද්ගලයන් කැමති දේම පිළිබඳව ජීවිතය ගත කරලා අවසාන ක්ෂණ සම්පත්තිය වඩනවා. ඒක නොවෙන්න නම් ඒකාන වස්තු දක්ෂි පිළිකර පිළිබඳව ඒ ආසාව අඩුකම අපිච්චතාවය දිනු කරන්නේ. මේ අපිච්චතාවය නිසා ජීවර පින්ඩ පාල සේනාසන ගිලන්පස කියන මේ සිව්පස Taman තුල ඇත්තා වූ පුළුවන් තරම් අනුත දාණය දීමේ ඒ කුද්දලට විශාල අල්පේච්ඡ ගුණ ඒකදී ජාගර ධර්ම વિશે අධිකම ධර්ම දුතාංග ධර්ම පරියති ධර්ම පිළිබඳව වෙද ඉද වේලා ලැබෙනවා. ඒකවත් පේන්නේ ඒ නිසා යෝගාවචරයේ තමන්ගේ කල්යාණ මිත්‍ර පරම්පරාව මනිනකොට මෙන්න මේ ත්‍යාග ගුණය මත කරගන්න. මේ ත්‍යාග ගුණය කැපිපෙන පළවෙනි එක තමයි මේ අපි සඳහන් කරපු අල්පේච්ඡ භාවය. ඒ අල්පේච්ඡ භාවය තමන් ප්‍රත්‍යය අනුන්ගේ අවශ්‍යතාවය සඳහා තන්සතු දේ දීව විශේෂයෙන්ම අල්ලන්න පුළුවන් දේවල්. පිළිකර, සූරු පිළිකර දේවල්. ජීව ත්‍යාගය. ඒ වාගේම තමයි තමයි යමක් පිළිගන්නකොට. දායකයන්ගෙන් යමක් ඉල්ලනකොට තමයි දැනගන්න ප්‍රමාණය. මෙච්චරයි. ප්‍රත්‍ය පිළිගැනීමේදී ප්‍රමාණය දැන ගැනීම මේ ත්‍යාගවන්තකමේ ලකුණ. එහෙම නැති වුණොත් ප්‍රමාදයේ ප්‍රමාණය ඉක්මවලා ලැබෙන තරම් Taman ලබා ගන්න පටන් අරගත්තොත් ඒක අල්පේච්ච ගුණයට බාධා වෙනවයි කියන එක සාමාන්‍ය කාටත් වැටහෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ අල්පේච්ච භාවය අඩුවීම නිසා ඔද උසස් කුල ධර්ම දියුණු කරන්න කාල වේලාව මදි වෙනවා මේ ද්‍රව්‍ය රැක බලා ගන්න වේලාව වැඩි වෙනවා මේ නිසා මසුරුකම වැඩෙන්න පටන් ගන්නවා මේ නිසා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය සඳහන් කරන්නේ සන්තරුත්තර පරම මේක තමයි අරගන්නේ මෙතෙන්දී ආදර්ශයක් විදියට විනය නීති උගන්වන සඳහන් කරනවා යම් කිසි යම් කිසි භික්ෂුවක් අනන්‍යගතව තමන්ගේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන අවස්ථාවේදී ඒ භික්ෂුව සතු තුන් සිවුරව කවරි සොරු ගන්නව එහෙම නැත්නම් ගින්නෙන් විනාශ වෙනවා. එහෙම වුණාම ඒ භික්ෂුව කොළහතු ඇඳගෙන හෝ නැත්නම් හම්වැරල්ලක් ඇඳගෙන හෝ නැත්නම් පරණ කෑල්ලක් ඇඳගෙන හෝ ළඟ තියෙන ගමකට ගිහිල්ලා මට සිවුරු අවශ්‍යයි කියලා කියන්ට ඉඩ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමට අවස්ථාව දෙන්නේ අන්න අර විදිහට තුන් සිවුරම නාස්ති වෙච්ච වෙලාව. මේක වෙනකොට මේ ධායකයෝ බොහෝමත්ම සංවේගයකටපත් වෙලා අනේ මේ මෙවැනි ස්වාමීන් වහන්සේලාට කරදර කරන ඇත්තු මේ තරම් කරදර කරනවනේ අපි මේ වෙලාවට පිළියම් කළ යුතුයි කියලා වහවහ වැඩි වැඩියෙන් සිවුරු පූජාවට පෙළඹෙන බව බුද්ධ ඥානයේ වැටහෙනවා. අර සිවුරු තුනම පිළිස්සී නැත්නම් සොරුගත් භික්ෂුන් වහන්සේ වුණත් ඒ දෙන සිවුරු ඔක්කොම පිළිගත්තොත් ආපත්‍යක් බව බුදුජානනාංශය සඳහන් කරනවා. ඒ ධර්මෙටම අත්‍යවශ්‍ය අවස්ථාවේදී පවා දායකයන්ගේ විශේෂ ශ්‍රද්ධාව නිසා හැකියාව නිසා බොහෝ සිවුරු පිළිගත්තා සම්තරුත්තර පරම භික්ෂුව තමගේ සීමාව දැනගන්නවා. පිළිගන්න ඕන තියෙන්නේ අන්තර්වාසකයක් එක්ක තනිකර සිවුරු නැත්නම් දෙපට සිවුරක් කියන දෙකෙන් ඒ දෙක පමණයි. සිවුරු තුනම එවැනි අවස්ථාවක පිළිගත යුතු නැහැ. මේකදී භික්ෂුවගේ ඥාණය නැත්නම් භික්ෂුවගේ තියෙන සන්තුෂ්ටි භාවය තේරුම් ගන්න තියෙන්නේ මේ දායකයාගේ පක්ෂයෙන් මොනතරම් ඉදිරිපත් වුණත් Tamanගේ සීමාව දැන ගැනීම භික්ෂුවගේ වගකීමට වැටෙනවා. එතනදී උපමානයක් මේ අවස්ථාවේදී සලකා බැලිය යුතු කාරණා වශයෙන් වැඩිපුර විස්තර සඳහන් කරනවා නම් යමක් බාර ගැනීමට කලින් ඒ දායකයාගේ ශ්‍රද්ධාව තමයි තේරුම් අරගන්න ඒ ලායකාගේ පෝසත්කම දෙන්න පුළුවන් ප්‍රමාණය තේරුම් ගන්න ඕනේ. යම් විදියකට ඉතාමත් නැහැ. පෝසත්දායකයෙක් තුළ ශ්‍රද්ධාව අඩු නම් එතනදී අපි වැඩි දේවල් බලාපොරොත්තු වෙනවනම් එතකොටම ආ විලෝපනයක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ ශ්‍රද්ධාවේ ප්‍රමාණය බලල ඒට ප්‍රමාණවත් ප්‍රමාණයකින් පිළිගැනීම කරන්න ඕනේ. යම් කිසි වෙලාවකට ධාමත්ව ශ්‍රද්ධාවන්තයි නමුත් ප්‍රත්‍යේලාභ නැත්නම් පෝසත්කම ආදීන් දුර්වල නම් එතනදී ඒ කුලේ පිරිහීමට හේතු වෙනවා සංඝයා වහන්සේලා වැඩි වැඩියෙන් දේවල් පිළිගන්නේ. එතනදී ඒ දායකයාගේත් ආව දුක්පත්කම සලකලා තමයි සීමාව තේරුම් ගන්න ඕනේ. යම් විදියකට ඒ කුලය නැත්නම් මේ ගිහියත්ෝ සත්‍තාවක් පාර ගැනීම භික්ෂුව වර්ධීම දෙයක්. මෙන්න මේ ගුණ තමගේ කල්යාණ මිත්‍යා තුළ පවතිනවා නම් තේරුම් ගන්න පුළුවන් තමන්ට දුර ගමන. මේ කල්යාණ මිත්‍යත් එක යා ගන්න පුළුවන් ශක්තියක් තමන්ට තියෙනවා. ඒ විතරක් නෙමේ මේ කුලය මේ දර්ශනේ මේ සද්දේ ආශ්‍රය කරන්න කරන්න කරන්න ඉබේම ඒ පුද්ගලයා තුළ මේ ලෞකික කාම වස්තුන් කෙරෙහි ඇති ත්‍යාගුතේ ගුණය අනුන්ට දීමේ ගතියත් ඊට වඩා ගැඹුරු සාර ධර්ම ලං කරගැනීමේ ඒ පිළිබඳ වුණත් අල්පේච්ඡතාවයේ වැඩි වීම පිළිබඳ ආදර්ශය ලැබෙනවා. එහෙම නැතුව මේ එකිනෙකා පරයාගෙන දැනුමාකින් ඥානාකින් හැකියාවකින් මවාපෑම කරන ලෝකේ ඉඳලා කෙනෙකුට අවශ්‍ය වුණත් ඒ සංකීර්ණතාවය ඇති කරන්නේ අපිච්චතාවය ඇති කරගන්න හැමදාකත් ඒකේ ලබන්න අමාරුයි මේ සඳහා ඒකාන්තයෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි ඒ නිසා කල්යාණ මිත්‍යා කියන්නේ අසවලාය කියලා දැනගන්නකොට මෙන්න ත්‍යාගය කියන්නේ ගුණයක් අල්පීච්ඡතාවය තමයි ඒකේ තියෙන ලක්ෂණය මෙන්න යම් කිසි කෙනෙකුට මෙන්න මේ අල්පීච්ඡතාවය තියෙනවනම් වහාම ලැබෙන ආනිසංස තමයි සන්තුෂ්ඨිතාවය ලද දෙයින් සතුටුයි ඒ නිසා කල්යාණ මිත්‍යා හැම වේලාවෙදීම ඇත්තා වූ සැපය වැඩි නැත්තා වූ දුක අඩු පුද්ගලෙක් වෙනවා. හැම වෙලාවෙම කොහොම සන්තෝෂයෙන් ගත කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ සන්තුෂ්තිය නිතරම ඒ තමන්ගේ කල්යාණ මිත්‍යා නැවුම් භාවයෙන් තමන්ට හේතු වෙනවා. හිත නිතරම අලුත් භාවයේ පවතිනවා. අසවල් දේ නැත, අසවල් දේ හොඳ නැතේ, අසවල් දේ බාලය කියන ඒ නරක ගති වැඩි ආශ්‍රය කරන්නේ නැහැ. ඇත්තා වූ හොඳදී පුළුවන් තරම් ඒ සන්තුෂ්තිය දැක් ගන්න පුළුවන් වෙනවා. මේකත් විස්තර කරනවා යථා ලාභ සන්තුෂ්තිය, යථා බල සන්තුෂ්තිය, යථා සාරුප්ප සන්තුෂ්තිය වශයෙන් ඒ විස්තර සහිතව බලන්න පුළුවන්. යථා ලාභ සන්තුෂ්තිය කියලා කියන්නේ ඒ කල්යාණ මිත්‍යා යමක් නම් Tamanට ලැබෙන්නේ. ඒ ලැබුණු දේ සන්තෝෂය. මෙසින් වලට කියනවා ලබ දේ සතුට වෙනවා. ඒ කල්යාණ මිත්‍යා බොහෝ ඊ타මත්ම දියුණු ඊ타මත්ම සූක්ෂම දේවල් බොහෝ පිළිබඳ දන්න ඇති. නමුත් Taman ගත කරන්නේ දුර බැහැර පිටිසර ප්‍රදේශයක නම් ඒ පිටිසර ප්‍රදේශයේ අත්තා වූ දේ ඒ සුපසදායකයන් කියන කලසනකොට එයින් සන්තෝෂ වෙන ගතිය යථා ලාභ සන්තෝෂයේ වශයෙන් කරන්නේ. ඒ වාගේ තමයි මේ කල්යාණ මිත්‍යා යථා බල සන්තුෂ්තිය කියන්නේ. යථා බල සන්තුෂ්තිය කියලා කියන්නේ යම Tamanට පුළුවන් මෙච්චරයි. එයින් සතුටුයි. මට අසවල් දෙයක් ලැබුණේ නැහැ. මට අසවල් දෙයක් නැහැ. මේක කලකාටු වෙන්නේ නැහැ. අපි කියනවා නම් මේ භාවනා කරනකොට මේ වගේ අධිකම ඥාන ලබා ගැනීම සඳහා වූ සහ අධික සද්ද බල ආසාවකින් බැඳිලා වැඩ කරන්නේ. තමන්ගේ ශක්තිය, තමන්ගේ පාරමිතා ශක්තිය මෙලෝ වශයෙන් භාවනා ක්‍රමේ තේරුම් ගැනීමේ ශක්තියත් මෙපමණයි. ඒ ලැබුණු ප්‍රමාණය සතුට වෙනවා. තමන්ගේ පරියත්තිය මෙච්චරයි. ඒ පරියතියෙන් එහාට යන්න එක වයසේ අමාරුකම නිසා හෝ නැත්නම් මොනම දෙයකින් හරි බාල වෙලා තියෙනවනේ ඒ නැති දේ පිළිබඳව කල්පනා කරන්න ලබන සම්බුත් තියෙන ශක්ති බලවත් ප්‍රමාණය මෙච්චරයි නම් ඒක මම සතුටුයි. මේ ප්‍රමාණය තුල කමඬක් ආව තමන්ගේ ඇඟේ හැකියාව, මහිතේ හැකියාව, වචනේ හැකියාව මෙතන ඒ තුල ඒ තමන්ගේ සම සම්භෝගයේ සුදුසු නැත්තන් සමග සංවිධානය කරගෙන පිරිමහාගෙන ඒ තමන්ගේ ගුණ ජීවිතය රකිනවා. එහෙම නැතුව මේ දෙ තිබිය යුතුයි. එහෙම තැනකට මම වගේ කෙනෙකුට මේ දේවල් තිබිය යුතුයි. මේක දායකයන්ට වැටහෙන්නේ නැහැ. එහෙම නැත්නම් මගේ ශිෂ්‍යයන්ට වැටහෙන්නේ නැහැ. කියලා ඒ දේවල් පිළිබඳව හද්ද බල එළවල යන ගතියක් තියෙනවනේ එවැනි හිතක සංසුද්ධිය හිතින්ද විදිහක් නැහැ. පිළිකුල් භාවයක් හිතින්ද විදිහක් නැහැ. ඒ නිසා මුලින්ම අවශ්‍ය කරලා තියෙන්නේ වෙන්නේ අපිච්ච භාවය. අල්පේච්ච භාවය. ඉච්ඡ භාවයේ කැමැත්ත අඩු කරනවා. එහෙම කෙනාට ඉබේම තීක්ෂ භාවයක්, සන්තුති භාවයක් ලැබෙනවා. ඒ සන්තුති භාවයත් ලැබුණ දේ සන්තුෂ්ඨකම හැකි ප්‍රමණේ සතුටු වීම. යථා බල. අද යථා අසාරූප සන්තුෂ්තිය ඒ දේවල් අඩුපාඩුවක් හොඳටම ඇති වෙනවා. ඒ අඩුපාඩුවක් ඇති වෙච්ච වෙලාවේදී විවිධ ක්‍රම තියෙනවා. ලෝකෙට අඳුර පාල, කියා පාල ප්‍රසිද්ධ කරලා ඒ දේවල් උසස් මට්ටමේ ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ගුරුවරයෙකුට ඒ වාගේම ගුණධර්ම වශයෙන් කෙනෙකුට මතක් කරලා ජලපෙන සාරූප්‍ය ක්‍රමයකට එහෙම නැත්නම් තමන්ගේ සම්ප්‍රඥාචාරින් වහන්සේලාට සඳහන් කරලා ජලපෙන සාරූප්‍ය ක්‍රමයකට නැත්නම් ශිෂ්‍ය පරම්පරාවට මතක් කරලා ජලපෙන සාරූප්‍ය ක්‍රමයකට එහෙම නැත්නම් තමන්ට පවරපු දායකයන්ට මතක් කරලා ජලපෙන සංඝ සාරූප්‍ය ක්‍රමයකට ලබා ගන්නවනම් ඒ පුද්ගලයාට කවදාකවත් දොස් ආන්න වෙන්නේ නැහැ ඒ නිසා නිතරම හිත සන්තුෂ්ටියේ සතුටේ පවතිනවා මේකත් මේ ත්‍යාගයෙන්ම ලැබෙන ගුණයක්. මේ සංසුත්තිය දන්නේ නැතුව විශේෂයෙන්ම සමන්ත මහානකම සඳහා විශේෂයෙන්ම අවශ්‍ය කරන මේ හිතේ සතුට, හිතේ විවේකයේ පිළිබඳව ඉන්දියක් දන්නේ නැති පළපුරුද්දක් නැති ඇත්තෝ මේ සංසුත්තිය ලබන්න බලාපොරොත්තු වෙනවා මේ කාම වස්තුවල. හොඳ සිවුරු ලැබුණොත් හිත සතුට වෙයි. හොඳ පින්ඳ පාත ලැබුණොත් හිත සතුටු වෙයි. හොඳ සීනාසනයක් නැත්නම් සීනාසනේ මේ මේ විදිහට වෙනස් කරොත් හොඳයි කියලා හිත සතුටු වෙයි. ඒ නැත්නම් මට මේ මේ බෙහෙත් පිළිකර ලෙඩ හැදෙන්න කලින්ම අල්මාරිය ගබඩාය තැන්පත් කරලා තිබුණොත් ලෙඩ සිත සතුටු වෙයි කියන එක තමයි ලෝක ක්‍රමය. කාම ලෝකේ ස්වરૂපය. ඒ නිසා තමයි රක්ෂණ සංස්ථාවල ඇති කරන්නේ, බැංකුව ඇති කරන්නේ, නානා ප්‍ර ගබඩාවල් රැස් කරනවා. ඒ ගබඩාව රැස් කරන්න කරන්න කරන්න මොකද්ද මේ සන්තෝෂයට වෙන්නේ? ඒවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ සන්තෝෂයකට යනවා. ඇහෙන් දකින සන්තෝෂේ, කනෙන් අහන සන්තෝෂේ, නාසයෙන් ආග්‍රහණ, දිවෙන් රස බලන, ශරීරයෙන් සැප විඳින සන්තෝෂයක්. නමුත් හිතේ එකලාශයක් අවදාසවත් වෙනවා. ඒක දිගින් දිගටම දිගින් දිගටම මේ වගේ දේවල් තමන්ගේ අවධානයේ ඉල්ලන. ඒ වගේ ආරක්ෂාව ඉල්ලන. මේ ඉල්ලීම නිසා කවදාකවත් විවේකයක් ලැබෙන්නේ නැහැ. අර සැලේට භාවනා කරන්න ගිය එක විභාසක මහත්යෙකුට ඒ සැලේ තමන් අතහැරලා දාලා ගල් වෙනකට ගිහිල්ලා භාවනා කරන්න පටන් අරගත්තා. දවස් දෙක තුනක් බොහොම සන්තෝෂයෙන් දරුණු වල අතහැරලා භාවනා කරන්න පටන් අරගත්තා. නමුත් ටික දවසක් යනකොට මේකේ නීයෙක් දඟලන්න පටන් අරගත්තා මේ පුද්ගලයා හිතුවා මෙච්චර වස්තු අතහැරලා මෙච්චර ගේදල අතහැරලා මේක නියත කරනවා. දැන් මේකට මම මොකද කරන්නේ? මේ නියයි ඉන්නකොට හිත එකලස් වෙන්නේ නැහැ. ඒ නිසා මේකට කරන්න තියෙන්නේ ගමට කැමැතියක් වානේදී ගියලාට බලල් පැටියෙක් වෙනවා ඇති කරගත්තා නම් ඕක ඉවරයි කිය. මනුෂ්‍යයර කල්පනා වෙනවා. කල්පනා වෙලා ඉතින් ඒකේ වරදක් පේන්නේ නැහැ. ගිහිල්ලා බලල් පැටියෙක් වෙනවා ඇති කරන. ටික දවසක් යනකොට මේ බලල් පැටියට නියෝ ඉන්නකන් ප්‍රශ්නේ විසඳෙනවා. පස්සේ කැම නැතිකම නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් අඬනවා. ඒ වෙලාවට ඔන්න දැන් මේ කරදරේ ඉවරයි. දැන් බලල් කරදරේ ප්‍රශ්නේ ඉන්නවා. ඒ වෙලාවට කල්පනා කරනවා මේ බලලා නැතුව බෑ. මේ බලලා නැතුනොත් මේ ඔය. ඒ නිසා බලලා තියාගන්නත් ඕනේ. සෑම සැපයන්නත් ඕනේ. සාමාන්‍ය බකට කැමති නෑ. ප්‍රශ්නාර්ථ සත්‍ය මරන්න තමයි. ඒ නිසා හොඳ වැඩේ තමයි එළදෙනක් ගෙනාවොත් එළිය ඕන තරම් කන්ද දේවල් කියනවා කිරි ටිකක් දෝලා දීලා මේ බලලට කිරි ටිකක් අපේලා විශ්න ගන්න පුළුවන්. මට එතකොට සතුට ලැබෙනවා කියලා ගෙදරින් හරි නාති උඩ කියලා හරි දෙනක් ගෙනල්ලා එකලේ අතහැරලා කිරිදෝල දීලා බලලා සන්තෝෂ කරනවා. නමුත් ටික දවසක් යනකොට මේ කිරි දෙන දෙනට සාමාන්‍ය ඉදින්දා කාලවල තනකොළ කපන්නේ. ඒ නිසා දැන් තාපසයට දවසෙන් සෑහෙන වෙලාවක් දෙන ආරසා කරන් තනකොළ කැපීමට ගියාම මේ කුඩල්ල කනවා කටු ඇනවා මේ වගේ ප්‍රශ්න නිසා විවේකේ බාධා වෙනවා ඒ නිසා කල්පනා කරනවා නියෝ ඉන්නකොට මේක කරන්නත් බෑ ඒ වගේ බලලා ඒක අවශ්‍යයි. බල නැතුව කරන්නත් බෑ. බල නැතුව බල රකින්ද හරකන්නතුව කරන්නත් බෑ. මොකද හරක රකින්න ගියාම කරදර නිසා මේකට ලන්දාගේ කියන දාගත්තොත් කැපකාරයක් වගේ හරක බලාගන්නේවි. අනකොල් ටික කපලා දේවි. එතකොට හරකගේ ප්‍රශ්න ඉවරයි. මට තියෙන ඉලන්දාගේ කැම ටිකක් දෙන එක විතරයි. ඒ නිසා බල්ලගේ ප්‍රශ්න විසඳනවා, මීයාගේ ප්‍රශ්න විසඳනවා කියලා ඊළ කැපකාරයෙක්. කැපකාරයෙක් කියනවා මේ වැඩේ ටික දවසක් කරන යනකොට මේ කැපකාරයාට අඹුවක් පිළිබඳ ආසාව ඇති වෙනවා. මේ ගැලේ තනියෙන් ඉඳමාරි මේ කටයුතු කරන්න මම ඒ නිසා ගෙදර යනවා. ඉතින් ලං වෙලා කතා කරන්න කියනවා අවශ්‍යතාවය මේකයි මේ කලවයස් පැමිණලා තියෙන විවාහ වෙනවා. ඉතින් මේ තාපතය කියනවා එහෙමනම් මම මේ ළඟින් ගියක් හදලා දෙන්නම් විවාහ වෙලා මෙහෙ පදිංචි වෙච්චි. ඒකට කැමතියි. ඒකට කැමතිලා මෙහෙම ඉන්නකොට ඔන්න ඒ අමුදරුවන්ට දරුවෝ ඇති වෙලා දැන් උදේ ඉඳලා හැන්දෑව වෙනකම් මේ මුළු පවුලම අර තාපතයට ලකින්ද වෙනවා. ඒ අමුදරුවන්ගේ ප්‍රශ්න විසඳන්න ඕනේ දරුවාගේ ප්‍රශ්න එනවා. දිගින් දිගටම අර මීයාගේ ප්‍රශ්න වලින් දසදහස් ගුණයකින් වැඩි ප්‍රශ්න වාචය දිගට යනවා. ඒ වෙනකොට ප්‍රශ්න විසඳන්න අමාරුයි. ඒ වෙනකොට වැඩි දුර දිග ගිහිලා. නමුත් යම් විදියකට යථා ලාභ සන්තුෂ්තිය වශයෙන් මේ මීයාගේ සද්දේව සඳ පුරුදු වුණා නම් මේ වෙනකොට තමයි විශාල වේලාවක් ලැබිලා තමන්ගේ කටයුතු කරගන්න ඉඩ තියෙනවා. නමුත් මේ පිළිබඳව තමන් යත්තා වූ ලෞකික ඥාන පාවිච්චි කරනවා. තවක දැනුම පාවිච්චි කරනවා. පාවිච්චි කරන එකේ තියෙන භයානකමක දේ තමයි ඒක හරියනවා. හරියන්න හරියන්න ඒක දිනේ ගැම්මක් වෙනවා. ගැම්ම දිගේ යන්නේම මොකද්ද? ඒකාන්තේම. තමන්ට හානි කර තමන්ට අනර්ථය පිණිස පිටන්නා වූ ලෝකයාට විහිළු සපේන වැඩ පිළිවෙලක් යන්නේ. නමුත් ඒ යෙදිලා ඉන්න කෙනාට තේරෙන්නේ මේ නිසා දුරදිග යන ප්‍රමාණය මෙත්කයි කියලා කියනවා. ඒ නිසා විශේෂයෙන්ම වහවහා භාවනාව සම්පූර්ණ කරගන්න නැති ටික කාලයක් භාවනා කරන්ට යෙදෙන මේ ඤෙය පුද්ගලයන් පිළිබඳව බලනකොට ඒ ඇත්ත මේ කුංචි කුංචි ගති යෝගාවචර ගති තමන්ගේ ආචාර්යයන්ගෙන් පිළියර ගන්න කැමති නැතිනම් ආචාර්යයන් තුළ දකින්න සූදානම් නැතිනම් දෙන උපදෙස් පිළිපදින්න නැතිනම් මේ අතෝ අනර තාපසයා වගේ තමයි අන්තිමට අමුදරුව රකින්න සිද්ධ වෙනවා අමුදරුව අතහැරලා ඇවිල්ලා තමන්ගේ භාවනා කටයුතු gedara දීන කරගත්ත තරමටවත් කරගන්න බැරුව ඒ නිසා මේ යථා ලාභ යථා බල යථා සාරූප වශයෙන් සඳහන් වෙන මේ අපිච්චතාවල කියන ಗುಣ වැටහෙක නම් හෙදකමම තේරුම් ගන්නවා. ලෙඩේ හැදෙන්න ඇරලා පිළියම් කරන්න ගත්තොත් මේක බොහොම ඔඩු දුවන රෝගයක් වගේ. ඒ නිසා මේ කල්යාණ මිත්‍යාගේ ගුණය මේක වශයෙන් දැනගෙන පෙරාතුවම බේරුච්ච කෙනා ඊවර දෙකකින් දෙනවා. එකක් තමයි ඒ ප්‍රතිබද්ධ බාධා ධර්ම මතුවට එන විශාල ප්‍රමාණකින් වේද. දෙක තමයි තමයි විවේකය ලැබෙන්නේ. සතුටින් මෙන්න ඊයගේ කාර්යවලට කොතන ගියක් තියෙනවා. එහෙම නැත්නම් ඒ මට්ටම තේරුම් අරගෙන එතනදී තමන් දාන භාවනා කරන්නේ. සමතේ නම් මෛත්‍රී භාවනාව කරලා හෝ විසඳ. විපස්සනා නම් මෙනෙහි කරලා හෝ විසඳ. ඒ වෙන්නේ ආධ්‍යාත්මික ක්‍රම පාවිච්චි කරන වෙනුවට තමන්ගේ ඥාන පාවිච්චි කරන්න. ගුරුවරුන්ගේ ක්‍රම අමතක කරලා තමන්ගේ දැනුම පාවිච්චි කරන්න ගියාම අවාසනාවට වගේ එක හරියියොත් එතනින් යම්ශා කොට ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. මේ නිසා මේ සන්තුෂ්තිය කියලා කියන එක මේ ලෞකික ඥාන වලින් ලැබෙන සන්තුෂ්තියක් නෙමෙයි. ඒ ඥාන විශේෂයෙන්ම විපස්සනා සමත ඥාන ලැබුව ඇත්තන්ගෙම ගුරු හරුකමෙන් ලැබිය යුතු දෙයක් මෙතනදී. ඒ නිසා මෙතනදී යතහත් පහත් භාවයෙන් තමන්ගේ ගුරුවරයා තුළ මේ සන්තුති භාවයේ පවතිනවද? අන්න එවැනි ගුරුවරයා කෙනෙක්ගේ අහලා ඉන්න ඕනේ. කියන තේරෙන්න නම් මේ සන්තුෂ්තිය කියන විශේෂ ගුණයක්. ගොඩ ඉඳලම බේරෙන්න පුළුවන් ක්‍රමයක් කියලා තේරුම් ගන්න ඕනේ. මෙවැනි ගුණ කල්යාණ මිත්‍ර ගුණ වශයෙන් එන්සා බුදුරජාන් වහන්සේ මහා කරුණාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ විදිහට යම් කිසි කෙනෙකුගේ සන්තුෂ්ටි භාවය ඇති කර ගන්නවා නම් ඒ පුද්ගලයාට පවිවේකී කාලය ලැබෙනවා. තමන් බලාපොරොත්තු වෙච්ච වූ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා අපි මේ ඉල්ලාගත්ත සිවුරේ පොරෝජන ලැබෙන්න පටන් ගන්නවා. මේ පරිවේගතාවය නැනිත් නැත්නම් ඒ සඳහා තිබිය යුතු සන්තුෂ්තිය පිළිබඳව හැඟීමකුත් නැත්නම් ඒකට හේතු වෙන අපිච්චතාවය පිළිබඳ දන්නේ නැත්නම් කෙනෙකුට හිතා ගන්න පුළුවන් සාමාන්‍ය සිතුමන අපේ ගුරු ආශ්‍රයක් නැතුව මේ වැඩවලට බයින ඇත්තෝ පියවර කීපයකින් නැත්නම් කීවර කීයකින් අමාරු වෙනවා කියන්නේ. ඒ නිසා මේ අමාරු වැටෙන තැනට අනුකම්පා කරනවා යර වෙන කරන්නේ. ඒ මොකද ඒ පුද්ගලයා කරන්නේ ඒ පුද්ගලයාගේ ඥාන මට්ටම. කිසිම කෙනෙක් කිසිම දෙයක් අහසෙන් එනවා වගේ අහම්බෙන් කෙරෙන්නේ නැහැ. ඒ තමන්ට දැනෙන. තමන්ගේ ස්පර්ශයේ හැටි හැටි. කරගෙන කරගෙන යනවා. නමුත් අවාසනාව වෙන්නේ ඒක තමන් බලාපොරොත්තු වෙච්ච මූල කෘත්‍යයට බාධා කරනවා. විනයක් වෙනවා. හරියට පොරවලක් බොරුවලක් කපන්න වගේ යන පාරේ යට කැණි. ඒ නිසා මේ වැඩ පිළිවෙල බොහොම සියුම්. පේන්නේ නම් දානේ වශයෙන්. පේන්නේ නම් දීම වශයෙන්. නමුත් බුදු හැට මේක පේනවා දෙන කෙනා අපේක්ෂ කරනවා. අල්පේක්ෂ කෙනා සතුටටපත් වෙනවා. ලද දෙයින් සතුට වෙනවා. සතුට වෙන කෙනා නිතරම විවේකයෙන් ගත කරනවා. එහෙම නැත්නම් සතුට නැතිවීම සඳහා යම් බාධාවක් වෙනවනම් ඒක කැප කරනවා. ඒ සඳහා ඥාතිව බාධා කරනවා ඥාතිව කැප කරනවා. ඒ සඳහා මුදල බාධා කරනවා මුදල කැප කරනවා. ජනප්‍රිය භාවයේ කැප බාධා කරන ජනප්‍රිය භාවයේ කැප කරනවා කැප කරලා මේ පරිවේකතාවය හොයාගන්න. හොයාගන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ මේ ගුණයන්ට පමණයි. මේ පරිවේකතාවය නැතුව භවනා ජීවිතය දිනු කරන්න අමාරුයි. ඒක පිළිබඳව විවිධ මත විවිධ අදහස් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා සමනලීගේ මුල් කාලය අරගත්තොත් ඒ සමනලයේ මහා සමනල් දෙන ඒ කොළයක පිටර දැම්මට පස්සේ ඒ කොළෙන් මතුවෙන ආ වූ කුංචි දලබුවක් සම්පූර්ණ පණුවට වැඩි වෙනස් ස්වරූපයෙන් ගත කරන්නේ. සමනලයට වැඩි වෙනස් ස්වරූපයක්. පණුවගේ ස්වරූපේ විත්‍රේ ස්වරූපෙත් නෙවෙයි තියෙන්නේ, සමනලගේ ස්වරූපෙත් නෙවෙයි තියෙන්නේ. ඌ එළියට ඇවිල්ලා කරන්නේ මොකද්ද? අර සමනලයා වගේ මල් පැණි බොන්නේත් නැහැ. සමනලයා වගේ පියාඹන්නේත් නැහැ. සමනලයා වගේ කීම චංචල ගතිත් නැහැ හම්බුනේ ඒ භව වික්‍ර දාන යම් කොලයකට ඒ කොලේ කන්න පටන් ගන්නවා. ඒ කොලේ කෑම ඒ දලගුවා උදෙස් කරනවා මත්දහනෙත් කරනවා රාත්‍රිත් කරනවා පටන්ගත් තැන ඉඳලා දිග්ගතෝම කරා. උඹේ කියන කැටපිල කියලා කාගෙන යනවා. හරියට මේ බුල්ඩෝසර් යන්ත්‍රයක් වගේ ඒකටත් කියන්නේ කැටපිලර කියලා ඉස්සරහට හම්බෙද්දී තල්ලු කරගෙන යනවා වගේ අර සතා කනවා කනවා කනවා කරන දිගටම කාගෙන යනකොට අර දලඹුවා දවසේ දෙකෙන් මහ විශාල භාවයකටපත් වෙනවා. ඒපත් වුණාට පස්සේ උද්විකාම සම්පූර්ණයෙන්ම නතර වෙලා උට සුදුසු කපුවක් ඌවිසින්ම කැටගන්නවා. ඒ සුදුසු කපුව කැටගත්තට පස්සේ ඒ සතාගේ සත්ව ස්වරූපයක් පේන්නදයි. හුස්ම ගන්න ස්වරූපයක් පේන්නත් නෑ සම්පූර්ණ අර පෝෂගත වෙලා මාවගෙන්වත් අර පැලෙන්වත් කිසිම දෙයකින් බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණ අර තිබුණු ස්වરૂප ධර්ම හැසදීම් ස්වરૂප වෙනස් කරලා කෝෂය ඇතුලේ මොනවා වෙනවද කියලා කියනවා. අන්නේ වගේ තමයි අපි මේ ගී ලෝකේ ඉපදුනාට පස්සේ අපි මුල් කාලේ ආහාර විශාල ප්‍රමාණ වලින් ගන්න. හරි දේවල්. ඒ වගේම දැනුම විවිධ ගුරුතුරු හම්බෙලා ලබා ගන්න. විවිධ හැකියාවන්, විවිධ දක්ෂතාවයන් විශාල වශයෙන් ලබා ගන්න. නමුත් යමෙකුට හිතෙනවා මේ මාර්ගයේ මේ ලෞකික කායික කාමික කාමික මේ කටයුතු වැඩ කරලා විමුක්තියක් පරිවේකයක් සම්පූර්ණ භාවය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙතුආකල් ඒ දේවත නිස්සය වෙච්චි ඒ කිසි ලෝක සම්පූර්ණ මතයලා. කෝෂගත වෙන්නේ. මෙන්න මේ කෝෂගත වීම තමයි විවේකයෙන් බලාපොරොත්තු ඒ කාලේ අර දලගුවා වගේ කෑමක් හෝ මොනම ක්‍රියාවක් කරන කෝෂගත වෙනවා. ඒ කෝෂගත වෙලා ඒ කෝෂේ කපාගෙන එළියට එන සතා විවිකුල් සංගලේ. යම් කිසි කෙනෙක් කියනවනම් ඇයි ඔය කටයුත්ත දීගෙදල ඉඳ කරන්න බැරි? ඇයි ඔය කටයුත්ත කලබල තැන් වල ඉඳ කරන්න බැරි කියලා ඒක මේ ස්වභාවික ධර්මය අනුවටත් උත්තර දෙන්න පුළුවන්. ඒ ප්‍රධාන වෙනස්කම වෙන්න නම් මේ මූලික පුරුදු මූලික සුපුරුදු සංඥා මූලික ක්‍රියාකාරකම් ප්‍රබල වෙනසකට වෙනස් වෙනවා. ලොකු විප්ලවයකට ලක් වෙනවා. යම් කිසි කෙනෙක් කියනවා එහෙම විප්ලවයකට ලක් නොවි මට මේක කරගන්න ඕනයි කියලා ඒ පුද්ගලයා ඒ මේ ඒ සාමගිරියක් අතේ කියන මට මේක කණ්ඩත් ඕනේ අතේ ධානයින්වත් ඕනේ කියනවා. සාමගිරිය කෑවොත් බඩ පිරෙනවා. අතේ ධානය කියොත් බඩ පිරෙන්න පෙන්වන්න. දෙකම කරන්න බෑ. ඒ නිසා මේ පරිවේකයයි සංසාරියක්. මිනිස්සුත් අතර ගැටීමයි කියන දෙක දෙකක් බව තේරුම් ගන්න ඕනේ මේ පරිවේකයේ ඉබේ ලැබෙන එකට ගෙවන්නේ. ඒ ගෙවන්නේ කොහොමද ත්‍යාගයේ මාර්ගය. නමුත් ඒ සෑම ත්‍යාගයකින්ම මේ පරිවේක ලැබෙන්නේ නැහැ. සංසුත්තියට හේතු වෙන ත්‍යාග වෙන්න ඕනේ. ඊට පස්සේ ලැබෙන විවේකය තමන්ගේ ප්‍රෝජනය සඳහා පාවිච්චි කිරීමේ දක්ෂ භාවයක් තියෙනවා. මෙහි ඇත්තේ ඉන්ද්‍රයන්ට කැමැති ඉන්ද්‍රයන් පිනවන වැඩ ස්වරූපෙට හාත්පස වෙනස් කරන ස්වරූපයක්. ඉඳුරන් පිළිමේ වැඩ පිළිවෙලට මාරය. නිතරම සාය වෙනවා. උල් පණ්ඩන්නේ සාය ක්‍රම විදි කියලා දෙනවා. ඒ නිසා අපිට යමක් ලැබුණාම ඉඳුරන් පිළිමේ පැත්තට ඒක හරව ගන්න හැටි පිළිබඳව අනිත්යෙන් අපිට කියලා දෙන්න දෙයක් නැහැ. ගහේ කටු එළියට එනකොට ඒක උල් කරන්න කෙනෙක් ඕනේ නැහැ. ඒක ස්වરૂපයෙන්ම උල්ම තමයි. ඒ වගේ තමයි මේ කාම ගුණයේ පැත්තට අපේ ඇති දක්ෂභාවයේ මනුස්සකම එක්ක, තරලකාරීකම එක්ක, ජය ගැනීම, කැදී ගැනීම කාසාවත් එක්ක ඉබේම එන දෙයක්. මේක විරුද්ධව යන මේ අල්පීච්ඡ ගතිය අඳනන් බුදුරජාණන් වහන්සේ වැනි මේ මායя ජයගත්තා වූ ඒ වගේම ඊට පසු පස්සේ පස් 15 වෙනි විනිජය ජනතාව කෙරෙහි මහා කරුණාවකින් මේ රහස කාටවත් අහු වෙන්නේ නැති විදිහට අදිස්ථාන පූර්වකව තන්පත් කරන්න පුළුවන් මහා පුරුෂය කණකමනේ කරනවා. එහෙම නොකළොත් අපි ඉබේම වැටලා යන්නේ අර කටුගහේ කටු උල් වෙනවා වගේ අපේ හැම දෙයක්ම නැඹුරුවක් කියන්නේ නතුවක් කියන්නේ මේ කාමාකාරයයි. කාමාකාරයෙන් වෙනස් වෙච්ච එක තමයි පවිවේකී භාවය. මේ පවිවේකී භාවය අර කියන විදිහට ඉබේ ලැබෙන්නේ නැහැ. ඒක ආදර්ශයමයි දැනෙන්නේ. ඒ නිසා අපිට කල්යාණ මිත්‍යාගේ අවශ්‍යතාවයකට පොඳ වැටෙනවා. මොකද කල්යාණ මිත්‍යෝ වෙනස් වෙනවා මේ පවිවේකී භාවයේ මාතයි. සමහර අයට බොහොම ජනප්‍රියයි. එනතම් බොහෝ දිනාගේ සිත් ගන්න සුළු විදියට එහෙම කිසි දෙයක් අවශ්‍ය නැහැ. මයි ළඟ තියෙන මම කියලා දෙන්නම් කියලා ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. බොහෝ පිළිසෙන් ඉඳත් ඉඩ තියෙනවා. නමුත් ප්‍රතිඵල පැත්තෙන් හෝ කියන දේ කරන කරන දේ කියන පැත්තෙන් බලනකොට අනන්ත වැටේ. ඒ සඳහා තමයි මේ දැනුම තියෙන්නේ. ඒ නිසා පරිවේක භාවයේ කියන එක විශේෂ ගැඹුරු ගුණයක්. ඒකෙත් කියනවා විවේකය කාය වශයෙන් ලැබෙනවා, චිත්ත වශයෙන් ලැබෙනවා, උපදි වශයෙන් ලැබෙනවා. වෙන කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන. කාය විවේකය ප්‍රධාන වශයෙන් අවශ්‍යයි. ඒක තමයි අර සමනල් උපනායක අපිට ගන්න තියෙන කාය වතයෙන් වෙන් වෙනවා. මේ ලෝකෙන් වෙන් වෙනවා. තමන් මේක පරිභෝග කරපු ආහාරයෙන් වෙන් වෙනවා. මාවගෙන් වෙන් වෙනවා. වෙන් වෙලා සම්පූර්ණ පරිවර්තනයක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ කාය විවේකේ සඳහා නෛෂ්කාරය. සුපුරුදු ආහාර පාන සුපුරුදු ඇඳුම් බැලඳ සුපුරුදු චාරිත්‍ර වාරිත්‍ර සියල්ලම හරියට උදේ පාන්දර අකට එන කුණු කෙල පිට වගේ පිට ඉවත කරන්නවා. ආයෙම හොයන්න යනවනම් අර ඉවත් කරපු ස්වරූපේ නැවතත් අපට කාය වේදේ නැති වෙනවා. ඊගාවට තමයි මේ කාය වේදේ ප්‍රධාන වශයෙන්ම සීලාදී ගුණධර්ම රැකීමෙන් තමයි නැත්නම් කාම ගුණයන්ගෙන් වෙන්නේ අභිනිෂ්ක්‍මණයෙන් තමයි ලැබෙන්නේ. එහෙම ලැබුණත් සාමාන්‍ය සාසනයේ පවත්වන කතාවක් තමයි පැවිදි වෙනවා උපසම්පාමණයට වෙනවා වෙලා විඛාය විවේකයට ගත වෙච්චයත්ෝ කියලා ලෝකෙ කැපී වෙනවා බොහෝ දෙනාගේ මේ කය පැවිදි කරාට හිත වශයෙන් තියෙන තාමත් ගියමයි ඒ නිසා සිවුරේ ඉඳගෙන සිවුරේ කටයුතු කරන ගමන් බොහෝ මේ අනෙකුත් ඇත්තන්ගේ නැත්තන් ගිහි ඇත්තන්ගේ කාම ලෝකේ ව්‍යාපාර ඇත්තන්ගේ ප්‍රගතිය හොය නැත්තන්ගේ වැඩ පිළිවෙලත් එක්ක තරඟකාරී විමසකට බහැපුවාම මේ කාය විවේකයේ කොතනින් වාස්තිකරණ වෙලා යනවා දුර වෙලා යනවා කියලා හොයන්න බැරි යනවා. ඒ නිසා කාය විවේකයේ කියලා කියන්නේ තමන්ගේ ලැබුණා වූ මේ විවේකේ ඊට වඩා උතුම් විවේකයක් වෙනුවෙන් ගත කරන ස්වરૂපය. එහෙම නැතුව විවල් දොරවලින් වෙන් වෙලා මේ වගේ ආරණ්‍ය ජීවිතයක පැවිදි වෙලා ඉත දවල් භාගන නිතරම ගෙදර ගැන කල්පනා කරනවා නම් කාමවස්තු ගැන කල්පනා කරනවා අතීත ගැන කල්පනා කරනවා අනාගත දසුන් හදනවා නම් කාය වේකේ ලැබුණට ඒක චිත්ත වේකයට අණු යන්නේ නැහැ. ඒ නිසා චිත්ත විවේකයේ කියලා ගන්නේ සමාධියක්. මේ සමාධිය ඒක විපස්සනා සමාධියක් වෙන්න ඕනේ නැත්නම් සමත සමාධියක් වෙන්න ඕනේ. එහෙම නැතිනම් ඒක පිළිබඳ හැඟීමක් නැතිනම් ඒ පුද්ගලයා ලබපු කාය විවේකේ හරියට යෙදුනේ නැති වෙනවා. ඒ නිසා අපි නිතරම ලද කාය විවේකේ බොහෝ ලද ලද අවස්ථාවේ උපදී විවේකයට යොදා ගන්න උපදෙස් දෙන ඒ අනුව කටයුතු කරන මිත්‍යා තමයි කල්යාණ මිත්‍යා කියලා තේරුම් ගන්න. එහෙමනම් හිත නිතරම අරමුණක බැඳිලා තියෙනවා. අරමුණ නිතරම හිතේ වෙනස් වෙනවනම් තාම හිත ගිහිතෝයි. අරමුණ සමත අරමුණක් වේවා, විපස්සනා අරමුණක් වේවා. නිතරම විපස්සනා යෝගාවචරය මානසිකාරය පවත්වන. එන ප්‍රධාන අරමුණ මේකයි, ප්‍රකට අරමුණ මේකයි. ඒ මෙනෙහි කිරීමේ නිතරම හිත රාග ආදී නෛෂ්ක්‍රම්‍ය බිඳින අදහසින් දෙන්නේ නැතුව හිත මධ්‍යස්ථව පවත්වනවා. එතකොට විපස්සනා සමාධියට හිතපත් වෙනවා. එනත සමත යෝගාවචර ප්‍රත්‍යක්ෂ අරමුණක් ඉදිරිපත් කරගෙන ඊ අරමුණම දෙවේම වෙනස් මෙනෙහි කිරීමෙන් අන්න හිතට එනා වූ අර කාමයේ බර හැඟීම් දුරු කිරීමේ වෙන චිත්ත විවේක ලබා ගන්න. මේ චිත්ත විවේකේ ලබා ගැනීම යෝගාවචර ජීවිතේ පැවිදි ජීවිතේ සම්පත්තියක්. කල්යාණ මිත්‍රෙක් තුළ අනිවාර්යම පවතින තිබිය යුතු ගුණයක්. එවැනි කෙනෙකුට විතරයි මේ උපදි විවේකය කියන සංස්කාර ධර්මයන්ගෙන් වෙන් වෙච්ච නැත්නම් නාම රූප ගෙවා දැමීමේ වැඩ පිළිවෙලකට ඉඩ ලැබෙනවා. අන්න එහෙම උපදි විවේකයක් සහිත වෙන්න ඕනේ තමගේ කල්යාණ මිත්‍ර. එහෙම උපදි විවේක සහිත කෙනාට නම් වැටේනවා Taman කාය විවේකේ නැතුව ගත කරන එක ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයින්ව සුදුසු නැහැ. ලැබිච්ච කාය විවේකයේ සමතේකට චිත්ත විවේකයට යොදවගන්නේ නැතිනම් Taman ලද අවස්ථාව පැහැර හරිනවා. ඒ නිසා ඉබේම කල්යාණ මිත්‍යන් යැත්තේ ඉන්නේ. ශිෂ්‍යෝ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කාය වේගයෙන් චිත්ත වේගයෙන් චිත්ත වේගයෙන් උපදි වේගයට යනවා. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර ගුණයක් වගේම යෝගාවචර ගුණයක්. මේ විදිහට විවේකයේ හොයන කෙනා අසංසක්තතාවේ අනුන් සමගයේ සංසර්ගයේට ඇලීම් වලට බැඳීම් වලට නොයන භාවයට පත් වෙනවා. මේ සංසත්‍ය අසංසත්‍ය නිසා ශ්‍රමණ පාලයි. මම බලාපොරොත්තු වෙන මෙලෝ වශයෙන්ම ලබන්න පුළුවන් ඒ ශ්‍රමණ ඵල මුදුන්පත් වෙනවා. මේ අසංසත්‍යතාව උනත් ඉදිරිපත් වෙලා තියෙන කාලය යනුව නම් වශයෙන් සඳහන් කෙරුවොත් දැකීම වශයෙන් ඇති පටලැවීම. නානා ප්‍රදේවල් දැකීමද තියාසාව නිසා අපේ තියෙන විවේකේ බාධා වෙන හැටි දුර වෙන හැටි. ඇසීම සඳහා නානා ප්‍රදේවල් ඇසීම සඳහා ඇති භාවය නිසා අවශ්‍යතාවය නිසා මේ එකිනෙකාටම සසඳන ස්වરૂපේ සංසත් වෙන ස්වરૂපේ ඒකට සමුල්ලේපන සංකප්පය කියලා කියන්නේ එකිනෙකා හඳුනා ගන්නට ආරයට මෙයා හඳුන්වලා දෙන්න, ඒ දේවල් අතර සම්බන්ධතාව පවත්වන්න සම්බන්ධීකරණය කරන්නට ආදි වශයෙන් පවතින මේ සංකප්ප භාවය. ඊගාවට පරිභෝග වශයෙන් අචේතනික වස්තුන් සමග විශාල වස්තු ලං කරගන්න තියෙන ආසාව ඒව සමාලලට පිළියෙල කරන්න තියෙන ආසාව ඒවත් දූවිලෙන් තොරව හරියට පිළිවෙලට පෙළට පවත්වන්නට ඒ වාගේම නාස්තින වෙන්න වේයන් නොකණ්ඩ කටයුතු කරනවා මේ කටයුතු නිසා සංසත් භාවය ඇති වෙනවා ඒ වනිසා අවසාන වශයෙන් වෙන්නේ මොකද ආය සංසත්යට වැටෙනවා මේ සංසත්ත කොයි එකට ගියත් මේ යෝගාවචරය ආර ලැබිච්ච පරිසරය භාවනාර්ථ සුදු පරිසරය බාධා කරගන්න මේ අවසාන වෙන්නේ මොකද මේ තුන් සංකප්ප එක වැටිච්චහම යෝගාවචරකමත් මහානකමත් ඒ ಗುಣ ජීවිතයත් පිළිහෙනවා. ඒව එකවර පිළිෙන්නේ නැහැ. මයි තුන සංකප්පයට කෙලිම වැටෙන්නේ නැහැ. වැටෙන්නේ කොහොමද? දැකීමේ ආසාව තුළින්, අහිමේ ආසාව තුළින්, හඳුනා ගැනීමේ ආසාව තුළින්, එහෙම නැත්නම් ද්‍රව්‍ය ලං කර ගැනීමේ ආසාව තුළින් ක්‍රමෙන් ක්‍රමෙන් ලුහුතල ලුහුතල වැටෙනවා. ඒ වගේන වාරයක් පාස වෙන්නේ මොකද අර සමථ විපස්සනා භාවනා ඥාන ඇති කරගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. මේක ඒ මට්ටමට ආවට පස්සේ උපදෙස් දීලා හෝ හිතට අධිෂ්ඨානය අරගෙන කරන්නේ. ඒ යෝගාචර දිගටම ත්‍යාගය පුරුදු කරන්නේ. ත්‍යාගය නම් අල්පේච්ඡ භාවය. දේවල් අතහැරීමේ කැමැත්ත. අල්පේච්ඡතාවයේ මත හිත සතුට කරගන්නවා. ආමිෂේ නෙවෙයි. නිර්ආමිෂේ සතුට කරන භාවය. නිර්ආමිෂේ සතුට කරනකොට ඒ යෝගාචර විවේකී ලැබෙන්න පටන් ගන්නවා. නිතර බැට දෙන මේ නීවරණ ධර්මයන්ගේ විවේකේ ලැබෙනවා. එතකොට තමන්ට වැටෙනවා මේ අසංසත් භාවය කියලා කියන්නේ අපිට නිතරම ලැබිච්ච දෙයක්. නමුත් අපි ශක්ති ප්‍රමාණය ඒක අවුල් කිරීමයි ලෝක ජීවත් වෙන්නේ. තනියම ජීවත් වෙන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. නමුත් අපි හැකි හැම වෙලාවෙකින් බලනවා දර්ශන වැඩි කරගන්න බලනවා, ශ්‍රවණ වැඩි කරගන්න බලනවා, අඳුරන පිළිවෙල වැඩි කරගන්න බලනවා, වස්තු වැඩි කරගන්න බලනවා, අනිත් අය සමග සම්භෝගය වැඩි කරගන්න බලනවා මේ නිසා අපිට ලැබිච්ච අවස්ථාව නැති. ඒ නිසා මොනම කෙනෙක් එක්ක හෝ ඒ වගේ සම්බන්ධතාවය යෝගාවච ජීවිතේ පිළිලයක් බව යෝගාවචරය මතක තියාගන්නවා නම් අන්න ඒක වෙන්නේ එනිවාර්යයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍යාතුල මේ ಗುಣ කියනවද නැද්ද කියලා දැන ගැනීම ඒ සඳහා අවශ්‍ය වෙනවා. මේ සුත්ත නිපාතේ සඳහන් වෙනවා ආමන්තනා හෝති සහාය මජ්ජේ වාසී ථානේ ගමනේ චාරිකාය අනදික්ඛිතං හේරිතං තෙක්ඛමානෝ ඒකෝ චරේකග්ග විසාන කප්පෝ ඒ කියන්නේ එතන කට්ටිය ඉන්නවා නම් ඒ කෙනාට ආමන්ත්‍රණ කියනවා අපි අරේයන් අපි මේ දේ කරමු මම මෙහෙම කියනවා අහගෙන ඉඳලා හොඳ නරකද මට කියන්න ආදි වශයෙන් විවිධ කට්ටිය වෙනවා ආමන්ත්‍රණය කරනවා සහාය මැදියේ පිටසක් එක ජීවත් වෙනකොට වාසේ තමයි වාසික නිස්කාන්තයි තමයි සඳහන් කරනවා ධානේ හිතගෙන ඉන්න ස්ථානවලට කාර්යසිතා කරනවා ගමනේ එහෙමේ යද්දී දීර්ඝ ගමනේ චාරිකාවේදී හැම තැනකදීම මේ පිරිසත් එක්ක ඉන්නකොට ඒක පුරුද්දක් ඌරිය වුණත් ඇවිදිනකොට දෙන්නේ කම් එකම එකිනෙකාට මොන දිල මොනවද කියා ගන්නවා අන්න ඒක සූරූපයක් තියෙනවා මේ සීටි පිරිසත් එක්ක ඉන්නකොට ඒ නිසා යම් කෙනෙක් මේ අසංසත් භාවයේ තේරුම් ගන්නවා නම් අනබිහිචිත සේවිතක් ස්වෛරී භාවයේ කැමැති නිසා මෙවැනි සංසත් භාවයේ කැමැති නිසා ඒකෝ චරේකග්ග විසාන කප්පේ හරියට කඟ වේනගේ තනි අඟ වගේ තනිව හැසිරෙන්නේ කියලා ඒ නිසා අපි දන්නවා ලෝකේ තියෙන අංග වලින් ඉතාමත්ම මිලාදික අංග කඟ වේනහන ඉතාමත්ම ශක්තිමත්ම අංගත් කඟ වේන අංග ඒ නිසා තනිව ගත කිරීම තරම් ශක්තියක් ඇත්තේ නමුත් පුරුදු කරගුණ ඇති හිතට තනිකම කියලා කියන්නේ දඬුවම් හිරදඬුවමක් වගේ. ඒ නිසා අපිට කෙලින්ම අමාරුයි මේ කණිකම ගන්න. ඒකත් ආදර්ශයක් ලැබෙනවා. ආදර්ශයේ තියෙන කෙනා කල්යාණ මිත්‍යා. ඒ නිසා මේ කල්යාණ මිත්‍යාගේ ඒ ස්වෛරී භාවයේ අගය කරන කෙනෙක් වෙන්න ඕනේ. අපි ඒක උදව් කරන්න ඕනේ. ඒ අනුව අපි ස්වෛරී වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒක ඉන්නේ මෙන්න මේ යාගයේ කියන ගුණය. ඒ නිසා අපි නිහි ලෝකේ දාන ලෝකේ දාණය හඳුනන ස්වරූපයට වැඩිය බොහෝම ගැඹුරක් බොහෝම විස්තරයක් යෝගාචර ජීවිතයේ දානීය පවතින බව අපිට මේ තේරෙනවා. මේ ගැඹුර අපිට මෙච්චර විස්තර සහිතව ධර්ම කරුණ වලට එන්නේ කොහොමද? කල්යාණ මිත්‍රෝ ඒ හැසිරෙමින් හැසිරෙමින් ධර්ම දේශනා පවත්වන නිසා අපි ටිකෙන් ටික ලං කරගන්නවා. ඒ නිසා යෝගාචර ජීවිතයක ලැබෙන අස්වැසිල්ල කොච්චරද කියලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මෙතුවක් අයි. තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ යෝගාචරක දියුණු කරා සමත භාවනා දිනු කරා ඒ නිසා මේ සෑම සියලු දෙනෙක් තුළම මේ පිළිබඳව මූලික தত্ত্ব පවතිනවා. තව ඉදිරියට තම තමන්ගේ යෝග භාවනා ක්‍රම දිනු කර ගැනීම සඳහා තමන් විසින්ම කොච්චර මේව බාධා කර ගන්නවද ඒ සඳහා ලැබෙන ආදර්ශ නොසලකා හරිනවද බරබර ආදර්ශ බරබර ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. නමුත් මේ පුංචි දේවල් අමතක කරන නිසා අපිට ගමන ආපසු හැරෙනවද කියලා තේරෙනකොට අපිට විශේෂ සංවේග පහළ වෙලා මේ පිළිබඳව අඩු ගානේ ගුණය ඇති කෙනාගේ ගුණය අගය කරන්න ඊට පස්සේ තමන්ටත් ඒ ගුණය වැඩිීමේ ඒ අවශ්‍ය කරන ශ්‍රද්ධාව වීර්යය සති සමාධි ප්‍රඥා වැඩිවා දියුණු වේවා කියන මෛත්‍රී සාගත කල්පනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා මින් ඉදිරියට වීර්යාදී ඉදිරි ගුණත් මේ වාගේම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා සියලු දෙනාට මේ ත්‍යාග ගුණ දැකීමේ ශක්තිය ලැබේවා තම තමන් තුළ ඒ ත්‍යාග ගුණ වැඩි ඒ වගේම කල්යාණ මිත්‍රෙක් සතුයුතු මුළු ධර්ම වඩ වඩාත්ම ප්‍රකට කර ගැනීමෙන් හොඳ හොඳ කල්යාණ මිත්‍රයන්ගේ අසුර ලැබේවා චන චන වශයෙන් දැනට අධ්‍යක්ෂක ඒකාන්ත වශයෙන් සදාකාලික වශයෙන් අත්විඳ ගන්න පුළුවන් ඒ සාන්ත සුන්දරතාවයට යා ගැනීමට මේ ධර්මයේ හේතු වේවා වාසනාව වේවා කියන මෛත්‍රී සාගත ප්‍රාර්ථනාවේ අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ